ඒ වගේ දෙකේ ධර්ම, තුනේ ධර්ම, හතරේ ධර්ම ආදි වශයෙන් 10 කරුණු දක්වාම ප්‍රශ්නාවලියක් නගනවා. ඉතින් අපි මේ 117 වෙනි වැඩමුළුවේදී බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි කරුණු පහේ කරුණුවෙන් සමන්විත පොතේ පළවෙනි ප්‍රශ්නයත් එක්කයි ඉදිරියට යන බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ධර්මදේශනාවලියට මාතෘකා උකහා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සාරිපුත්‍ර සාංශේ අහන ප්‍රශ්නේ තමයි කතමේ කතමේ පංච ධම්මා බහුකාරා. මේ ශාසනයේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් අහන්න පුළුවන් ගොඩාක් කරුණු තියෙන මාස මේ ශාසනයේ වැඩියෙන්ම කෙනෙකුට උදව්පකාර බහූපකාර කියන වචනේ සිංහලේ පාවිච්චි කරන වචනයක්.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 ඉතින් මේ විදිහෙන් අපි ආඩ්‍ය වුණාට පස්සේ සීලයේ සුතේන් සකච්ඡාවේ ඊගාවට කළ යුතු දේ තමයි අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් පහුණ වඩන්න ඕනේ. එහෙම නැත්නම් මේ සමත වශයෙන් විදර්ශනා වශයෙන් වඩන්ඩ අපහසුතාව ඇති කරනවා සීලය නැත්තම්. අපහසුතාව ඇති කරනවා අපිට හොඳට ධර්මය පිළිබඳ යම් ප්‍රමාණයක ඥානයක් නැත්තම්.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 ඒ නිසා ත්‍රිපිටකයේ බැලුවොත් කීප පළකම සර්වචාන්ස මේක සඳහන් කරලා තියෙනවා. මේ අංග පහෙන් සම්පූර්ණ නැති කෙනාට භාවනා කරනකොට එච්චර පළප්පරෝජනයක් ගන්න බෑ. ඒක නිසා මේක පිළිබඳව අවබෝධයක් අවශ්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ ඒ කෙනා අභෞවිය පුද්ගලයේ සුදුසුසුසුක ලයින් කරනවා කියන එක.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 ඒක මරන්න පටන් ගැලපෙන දෙයක්වත් අපරාධයක්වත් නෙවෙයි. ඒක කෙනාගේ හැටි. සමහරු කැමති තව කෙනෙක් අදහලා සද්ධාහන ලක්කනා කියන එකකින් අදාහගෙන කටයුතු කරන්න. තව සමහරු කැමති නෑ. ඒගොල්ලෝ තර්කෙටමයි එහෙම නැත්නම් ඔප්පු කර දක්වන එකයි නැවත නැවත කරපෙන්නීමයි කියන මේ දෙක තුනම පිළිගන්නවා මිස අදහන්න කැමති නැහැ.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 රැයක හීනෙක හිත බය වුණත් ඉතිපිසෝ භගවහරන් සම්මා සම්බුද්ධ කියලා කියනවා. එහෙම නැත්නම් ළමෙක් හීනෙන් බය වෙලා දැක්කොත් අම්මා තාත්තා කරන්නේ ළමයා ඔඩොක්කේ තියාගෙන ඒ ළමයට ඔය නවාරාදී බුදුගුණ කියවෙන එක තමයි. ඉතින් මේකත් අපිට බුද්ධෝ විනානත්ති පිතාච මාදා ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ඒ බුදුන් අදහනවා අම්මා තාත්තට වැඩිය.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 ඒක නිසා අයත්තන්ට කියලා දෙන්න ගියොත් මේ බුද්ධානුස්සති මිත්‍යාච මරණං අසුබස්සති කියලා මේ චතුරාර්යක භාවනා කරන්න ඕන ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕන කියලා ඒගොල්ලෝ මොනවද ওই චතුරාර්යක කියාවි මේක බුද්ධහනුසති කිව්වනම් මේ අපිට ඕනේ කවුරක්වත් පුද්ගලෙක් අදහන්න මේ ලෝකේ මමත් පුද්ගලෙක් මොකටද මම තව කෙනෙක් අදහන්න ඒකට හේතුවක් තියෙනවා ඒ ඇත්තෝ එහෙම සාර බලධාරී දෙවි කෙනෙක් අදහලා තියෙනවා අදහවට මොකද ඒ බලාපොරොත්තු දෙය එකකින් ඉෂ්ට වෙලා නැහැ ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කියනවා අපි අදහලා ඒකේ බැට කාලා ඉන්නේ එහා තියෙදි තව කෙනෙක් අදහගන්න කිසිම ඕනකමක් නැහැ එතකොට මේගොල්ලන්ට පේන්නේ මේ ආගම පැතුරන ව්‍යාපාරයක්, මිෂනාදි වැඩක්. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කරගන්නවා. මේ ශාසනය වැඩ ගන්න බුදුන් අදහන්න ඕනේ කියන කතාව එහෙම කිව්වොත්. ඉන්සයි බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ අවුරුදු 40කටත් වැඩි කාලයක් මම යනකොටමත් බටහිර ලෝකවල වලට ගිහිලා ධර්ම ප්‍රචාර කටයුතු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ එතකොට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අදහැව්වේ නැත්තම් මේ ශාලාවෙ ඉන්න එපා. බුදුරජාණන්සේ අදහන් නැත්තම් භාවනා වැඩමුළුට එන්න එපා. බුදුරජාණන්සේ අදහන් නැත්තම් නුසුදුස්ස වෙනවා කියලා කිව්වොත් ඔක්කොම නැගිටලා යන්නේ. කවුරක්වත් ඉන්න කැමති නැහැ. ඒක නිසා උන්වහන්සේ කියන්නේ මේ දේශනාවට මං ආවේ මේ බුදුන් අදහන්ට සෙනඟක් හදන්න නෙමෙයි. ධර්මය අදහන. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අදහන මම ධර්ම දූතයක් කරන්නේ. ඒ නිසා පටලවා ගන්න නැතුව තේරුම් කරලා දෙන්න ඕනේ මේ බුදුහාමුදුරෝ කියන මේ සුද්ධෝදන රජුගේ පුතා අදහන කියන එක නෙවෙයි මෙතන මේ අදහස් කරන්නේ. රාහුල පුංචාමුරගේ තාත්තා අදහන එක නෙවෙයි. යසෝදරාවගේ කසාද බණුසේ අදහන එක නෙවෙයි මෙතන කියන බුදුජානන්සේගේ බෝධිය අසාක්ෂාත් කරන ලද ධර්මය එහෙම නැත්නම් ඒ ඥානය අදහනවා කියන එක.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 ඒ තරම ධර්ම කොටස දේශනා කරලා තියෙනවා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ බුදුන් අදහනවා කියන එක ධර්මය අදහ ගන්නවා කියන සම්බන්ධය පෙන්නලා ධර්මය කියන එක බුදුදහමසේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රය දන්නවනම් ඇති කියන දණ්ඩ වාසම. යම් කිසි කෙනෙක් බුදුජානනාන්තයේගේ මේ සතිපට්ඨාන සූත්‍රය දන්නවනම් ඒ ඔක්කොම නෙවෙයි. නමුත් සෑහෙන නියෝජනයක් තියෙනවා මේ සතිපට්ඨාන. ඉතින් ඒක සිංහල බෞද්ධයෝ පැත්තෙන් ගත්තොත් එයත් සතිපට්ඨාන කරු කරනවා. සතිපට්ඨාන පොත වැඳ වැඳ තියාගෙන. නමුත් ඒක මේ ඇදහන්න ඉස්සර වෙලා ඒ මොනවද තියෙන්නේ කියලා බලන්න. අහන්න කැමති, කටපාඩම් කරන්න කැමති නමක තියෙන දේ මොනවද?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 හැබැයි මේකට බෞද්ධය කැමති නැහැ. බෞද්ධයා කියන්නේ මේ මුළු බුද්ධ ආගම කියන්නේ මේ සතියයි. ඒක නිසා මේ සතිය අදාහ ගැනීමෙන් ධර්මයක් අදාහගත්ත වෙනවා, බුදුනුත් අදාහගත්ත වෙනවා, සංඝයාත් අදාහගත්ත වෙනවා, මගේ භාවනාව සිද්ධ වෙනවා කිව්වට ඒක කියලා දෙන්න බැරි නිසායි, තේරු ගන්න බැරි නිසායි අපිට මෙච්චර මේ ධර්ම කොටස අවශ්‍යලා තියෙන්නේ.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 ඉඳගත්ත පස්සේ කොච්චර වෙලාවක් සතියේ ඉන්නවද කියලා දැනගත්තා නම් උත්සාහ කරා නම් කෙනෙකුට මේ දවස් පහ අහක ගියා වෙන්නේ නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා. ඒක පිළිගනීද? ඒක අදහයිද? ඒ චේති කීයක් ප්‍රශ්න පටලවා ගනීද? කීයක් අනවශ්‍ය ලාමක දේවල් පටලවා ගනීද කියන එක ඉතින් එක දවසක කමටහන් සුද්ධ කරනලා අහගෙන ඉන්නකොට තේරෙනවා. මේ කෙලින් නැහැ අල්ලන්න පුළුවන්කම දීලා වටේ ඔළුව වටේ දාගෙන මේක කරවක ගන්න හදන හැටි. ඉතින් අර මේ බුද්ධ දේශනාවේ සාකල්යෙම සමස්තයක් වශයෙන් මේ සතිය තුල තියෙනවා කියන එක පිළිගන්න බුද්ධ ධර්ම හදාරන උගතුන් කැමති නෑ. මොකද එහෙම එහෙම සත්‍ය පිළිබඳ වටිනා විදියක් පේන්නේ නෑ. බලු බල්මට පෙන්වන්නේ නෑ. මේ නිසා උගතුන් විසින් ත්‍රිපිටකයම හදාarලා ඒක ගුලි කරලා පිටි කපලා පතුරු ගහලා බෙදලා විසිතුරු කරලා හරි ගැසලා බලලා ඒ කටියට හිතා ගන්න බෑ බුදුන්සේ දේශනා කරපු දේ මේ වගේ එක දෙයකට එක වචනයකට අඩු කරන්න පුළුවන් කියලා. නමුත් මේ දසුත්තර සූත්‍රයේ පළවෙනියම හාපුරාවට විවෘත කරන වෙලාවෙදීම සාරිපුත්‍ර සාංශහනව කතමෝ කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ ශාසනයේ තියෙන වැඩිම උපකාර කරන එක ධර්මය මොකක්ද කියලා. ඒකට දසුත්තර සූත්‍රයේදී සාර්ථක සම්පත දෙන උත්තරේ තමයි අප්පමාදෝ. අප්පමාදේ කියලා කියන්නේ මේ සතියටම තියෙන සමාන වචනයක්. අප්පමාද පදේ දන්නවනම් සති ප ဋ ාණි දන්නවනම් යාට ශාසනය ඉතුරු කටයුතු නැති නොදන්නුනයි කියලා පාඩුවක් නැහැ. ඒ නිසා ඒක අදහනවා නම් සතිය අදහනවා නම් සතිපට්ඨානය ඇදහුවා වෙනවා. සතිපට්ඨානය ඇදහුවා නම් ධර්මය ඇදහුවගත වෙනවා. ධර්මය අදාහගත්තා නම් බුදුන් අදාහගත්ත වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් බුදුන් දකිනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනයේ පැති දෙකක් තියෙනවා ය. එකක් තමයි මේ බුද්ධ ආගම අන්තිකන බුද්ධ ධර්මයේ කියලා. බුද්ධ ආගමේ තියෙන්නේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියා.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 ඇයි මේක උගන්වන්නේ නැත්තේ කියලා. ඒ මොකද ඒ කට්ටිය දාන්නේ අර බුදුරජාණන්සේගේ ගුණ නවය, නව අරහදි බුදු ගුණ වැඩිම බුදුජාණන්සල් කරන ලොකුම ගෞරවය කියලා. නමුත් ඒකවත් කල්පනා නොකර තමන්ගේ කයෙහි හිත පිහිටවන්න කියලා දෙන බුදුහාමුදුරගේ උපදේශය පිළිගත්තා නම් බුදුරජාණන්සේගේ ගුණ ගායනා කරාට වැඩිය මේක ප්‍රතිපත්ති පූජාවක් වෙනවා.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 අමාරුයි තමයි මේ ආනාපාන සතිය වගේ දෙයක හිත පවත්තන එක. අමාරුයි තමයි සක්මන් කරනකොට වමී දකුණ හිත පාත්තන එක. ඒ අමාරු මොනක්වත් නෙවෙයි සද්ධාව නැති නිසා. මේ කරන්නේ අදහන්නේ මේක කෙරුවොත් ඔය ඔක්කොම කටයුතු සිද්ධ වෙයිද කියන එක හිතේ කොනක කෙනෙහිනවා.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 ඒකෙදි කියනවා මේ පරණ කැලේක හිටපු නරි දෙන්නෙක් හිටියලු එක නදියකට හරිම ගායලු. උට නිකන් ඉඳම බැලුවා අනික නදිය ඔය පැත්ත කරලා ඉන්න જાතිය එකෙක් කොහේ වැඩි ගණන් ගන්නද. ඉතින් අර ගායටින් නරිය අනිත්‍ය කාලාට කියලා කළොත් මචං අපි දෙන්න විතරයි ඉන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරමුකෝ කියලා. අර ගොන මට බෑ කියලා. මම මට ඕනේ නැහැ මට ඔය පැත්ත කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ කිව්වලු වෙන කවුරක්වත් මට නැන්නේ දෙල්ලම් කරන්න. ඒක නිසා වරින් කියලා. ඊට පස්සේ ඔව් බෑම් කියනවා. ඒ ගහම මැරෙන්න කියලා අරු ඊට පස්සේ තර්ජනය කරා. ඉතින් දැන් ඉතින් මොනක් කරන්න බෑනේ දැන් දෙල්ලම් කරන්න වෙනවනේ අරු නැත්තම් ගහන්න. ඒකටි එහෙනම් හොඳයි දෙල්ලම් කරමු කිව්වා. ඊට පස්සේ වරේ මොකද්ද දෙල්ලම්? නෑ ඔයාම ඉතින් කියන්නකෝ කිව්වා. කියලා අර ගායති නදිය දුවගෙන ගිහිල්ලා කැලේ තිබුණ කෝටු කැල්ලක් කරන්න ඉවරලා දෙකට කඩලා කිව්වලු මේක උඹේ කෑල්ල.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 ඒක බැරි හැම කෙනාම රණ්ඩු වෙන්නමයි කියලා වෙන්නේ. ඉතින් අම්මේ අපේ අම්මයි තාත්තයි අප්පච්චි අපිට උගන්වන්නේ මොකද දෙකට බෙදලා උඹේ කෑල්ල කඩාගෙන කියන්නේ. ඉස්කෝලේ පන්ති කාමරවල ගිහිල්ලත් උගන්වන්නේ ඕකනේ. ඉතින් ඒක අන්තිමට වහලෙක් වෙනවා. ගහලෙක් වෙනවා. දකින දකින්නේ කුටි කඩාගෙන හදනවා. ඉතින් ඒ කියන්නේ ඇදහිල්ලක් නැහැ. තියෙනවා ඇදහිල්ලක් ආර්ථික ඇදහිල්ලක්. තියෙනවා ඇදහිල්ලක් දේශපාලන ඇදහිල්ලක්. තියෙනවා ඇදහිල්ලක් සමාජික ඇදහිල්ලක් ඔගේ කුට්ටි කඩා ගන්න එක විතරයි තියෙන්නේ. බුදුජානනාතික තියෙන පිවිතුරු කම කියලා කියන්නේ ඒක gediya පිටින්ම තියෙන. ඒක කෙලසිලා නැහැ මේ කොන කුණු වෙලා මේ කොන කුණු වෙලා නැහැ කියලා නෑ. ඒක නිසා අපි පන්දි ස්වාමීන් වහන්සේ කියනවා සම්ප්‍රදායන කෝලෝ යහත් කාට හරි ඕනේ නම් බුද්ධ අනුස්සතිය කරන්න. උඟ දෙනකොට උණ එනවනේ මේ අයියෝ මේ භාවනාවට කලින් පූර්ව කෘත්‍ය කෙරුවේ නෑ. ඇයි මේ බුද්ධ අනුස්සතිය කරන්නේ නැත්තේ කියලා සමහරෙකුට නිකන් ඒක නැති වෙච්චා නිකන් උණ වගේ ඇඟට.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 ඒ නිසා වෙන එකක් කරොත් හොඳ නැද්ද කියලා හිතනවා. අපේ හිතේ තියෙන චපල ගතියට රිලවුන්ට පයින් රිලවුන්ට ඉනිමක් බැඳා වගේ උඩගිඩි දීලා හරියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් මේ සතිය බුද්ධානුසතියක් වෙන්න පුළුවන්. කායගත සතිය වෙන්න පුළුවන්. ආනාපාන සතිය වෙන්න පුළුවන්. අනුස්සති කියලා සති හයක් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. සති හයක් කියන්නේ දවස් සතිය හයක් නෙවෙයි. සති චෛතසිකය භාවනාවට නංවන්න කොයි එකත් එකයි. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන මේ ඉස්ලාම බුද්ධානුස්සතිය වෙලී නැත්තේ මොකද කියන ප්‍රශ්නේ. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන විදිහට මේ සති චෛතසිකය කොතන වැඩුවත් ඒක බුදුජානනාංශය තමයි ගෞරවෙ හිමි වෙන්නේ.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 නමුත් මේ දෙකේදිම සතිය තියෙනවනේ කියන මේ සරල කාරණාව දන්නවනම් යෝගාචරයට එච්චරම සැක උපදවන්න දෙයක් නැහැ නේ. මුළු කයේ හිත තිබ්බත් ආනාපානෙ හිත තිබ්බත් ඇවිදිනකොට කයේම සක්මනේ හිත තිබ්බත් වම දකුණේ හිත තිබ්බත් අපිට අමාරුවෙන් උපයන්න ඕන සතිය දැන් තියෙනවානේ.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 එතකොට ඒ හිතනවත් එකම සත්‍යකයි. අර සරලකම නැති වෙන. ඉතින් ඊට පස්සේ යෝගාචර කියන දැන් මේ ප්‍රශ්න විසඳනකම් භාවනා කරන්න බෑ. ඉතින් යන්න ඕනේ ඊගාව කර්මස්ථානාචාරය හම්බෙලා ගිහලා කියනවනේ ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා ඒ කාලේ පුරුද්දක් තිබුණා මාල් ජීවිතයක් කියලා දාන දෙන එක.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 ශ්‍රද්ධාව දින කට්ටියගෙන් සියර සුළු ගානකට බුදුහාමුදුරන්ට මේ වගේ කරන්න පුළුවන් නම් මට බැරිද? මට මේක කරබැලීමේ හැකියාව කුසල ඡන්දේ පහළ වෙනවද කියලා බුදු ගුණ ඇහෙන්න ඇහෙන්න ඒක බුදු ගුණේ වඩන්න නැත්නම් මේ සතිය වඩන්න ඒ සඳහා කරබැලීමේ ආශාව පරිේෂණ කරන්න පුළුවන් ආශාව වෙන්නේ ඉතාමත්ම කලාසුකේ කෙනෙකුට. මේ හැම කෙනෙක්ම හිතන තම තමන්ගේ පවුලේ ඉන්න අනෙක් නෑයෝ ගැන කොච්චර කිව්වත් ඒ කට්ටිය භාවනා කරන්නේ නෑ. ඒකට දීපෙන්නේ නෑ කරලා බලන්න ඕන කියලා. ඒගොල්ලෝ මේ ශ්‍රද්ධාව නැතිකම නිසාක්වත් ඥානෙ නැතිකම නිසාක්ක මොකක්වත් නෑ. ඒගොල්ලෝ හිතන මේ පිස්සු කතා කරන මේ රැයට කාලා බුදිය ගන්න තියදී අපරාධ මේ අනුන්ගේ තැනකට ගිහිල්ලා නොකානෝබී දුක් විඳින්නේ මොකටද ඊට වෙදී නරකයි.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 කරබැලීමේ අවශ්‍යතාවය. කරබලලා යන්න ගියාට පස්සේ මේක කරබැලීමේ කැමැත්තාවට පස්සේ ඒ ක්‍රියාවත් උනාට පස්සේ ඒ කෙනාට නොකා පැත්තකට වෙලා ඉකියට වැඩිව කය ගැනත් හිත ගැනත් ගොඩාක් තොරතුරු එන්න පටන් ගන්නවා. කයේ තියෙන ගොඩක් අපහසුතා. හිතේ තියෙන නොසන්ඩාල ගති. චපල ගති ගොඩක් තේරෙන පටන් ගන්නවා පැත්තකටලා යමක් නොකර ඉන්න කෙනාට වැඩිය කුසල ඡන්දෙට ගිය කෙනා. ඒක නිසා යෝගාවචරයා කියන මිනිස්සයා ශද්ධාවෙන් අතර වෙන කෙනෙක් නෙවෙයි. එයා ඒක කුසල ඡන්දෙටපත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ එයා උත්සාහයක් කරනවා කාම ඡන්දය අයින් කරන්න. ඒ දේ කරන්න හදනකොට හරියට සාමාන්‍ය ගලන ගඟක් හරස්කරනද වැලිකොට්ට ටිකක් දාලා බලන්න අර මෙතෙක් කියලා සාන්ති දාන්තව ගමන් කරපු ගඟ සම්පූර්ණට වැඩි කොට ටික කඩලා දානකම් පුදුම පෙරලියක් කරා.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 ඉතින් මේ ශබ්ද gedara ගිහින් ප්‍රශ්න නැහැ. මේ භාවනා කරන්න ගියාට පස්සේ අර තුවාලේ සුද්ධ කරපු වෙලාවේ මනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා වගේ කුසල ඡන්දේ ඇති වෙච්ච ගමන් පෙර නොතිබිච්ච අසහනකාරී ගතියක් යෝගාවචර හිතට එනවා. ඒකට වළක්වන්න බෑ. ඒ කියන්නේ මේ දැන් මේ සතිය වැඩ කරනවා කියන ලකුණක් තමයි.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 මේ කිසි කෙනෙක් මට සලකන්නේ නැහැ. මේ ඔක්කොමලා කරන්නේ මට බාධා කරන්නේ කියන අනුබිලවන් දොස්තර කියන ගතිය වැඩි. ඒ වගේම මේ ලෝකේ කරන්න තියෙන වැඩ මේට වැඩිය පිළිවෙලට කරන්න පුළුවන්. අයියෝ මේ පිළිවෙල වෙන්නේ නැති කියලා මේ කවදාකවත් නැති නඩු හතරක් යෝගාචරගේ හිතට.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 කණ්ඩ පොරොප්ප ගන්න කියන්න වෙනවා. හිතවිලි එනවා එන මැරෙන්න කියන්න වෙනවා. මේ හැම එකක්ම කරදරයක් කරගන්නවා. මොකද මේ සතිය පිහිටවන්න කුසල ඡන්දේ නිසයි මේක එන්නේ කියන මේ තර්කණය මේ යෝනිසෝමනසිකාරය පිළිබඳ ඇදහිල්ලක් නැහැ. ඒක හරිම අමාරුයි දෙන්න. කයට හිත දැම්මයි කියලා කොයිම කෙනෙකුටවත් සතුටක් දැනෙන්නේ නැහැ. ඒ දරතේ තමයි දැනෙන්නේ, වෙහෙස තමයි දැනෙන්නේ. දැවිලි තැවිලි තමයි දැනෙන්නේ. ආ මේක බොහොම ප්‍රසිද්ධව කියන්න පුළුවන් නම් මගේ කයට හිත දැම්මට පස්සේ මහා නුරුස්නා ගති ටිකක් මට එනවා. දැම්මට පස්සේ මට පිළිබඳ සතුටක් එන්නේ නැහැ. මම කලින් පටන් ගන්න දුන්නානේ මීට කලින්. එහෙල්ලෙන්නේ නැතුව ඉඳ තිබ්බනේ මට. নানা ආකාර විදිහට ස්වං විචේන. ඒ වගේම ළඟ ඉන්න කෙනා ගැන තරහ යනවා. මේක පිළිබඳ කවදද අපිට පුළුවන් වෙන්නේ මේ ඇති වෙන තාලෙම මේක හෙලි කරන්න තරම් ශ්‍රද්ධාවක්. ඇති වෙන තාලෙටම අපිට හෙලි කරන්න තරම් කුසල ඡන්දයක් ඒක තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ.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 අරක වෙන්න ඕන මේක වෙන්න ඕන වෙච්ච දේ වෙච්ච හැටි කවවම කවදාකවත් කියන්න බෑ කියලා බුදුහාමුදුර පොළවේ අත ගහලා දිවුරලා කියනවනේ. ආර්යයන් වහන්සේ තමකට විතරයි ඇති දේ ඇති හැටියට කියන්න පුළුවන් කියලා. අපි හිතනවා එහෙලි කරොත් මම අහුවෙයි කියලා. මම නිකන් වැල් ගැඩවිල්ලෙක් නිකන් කාන්තාර ගෙලියට දාලා මගේ වෙilla නැහි කියලා.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 එත්තකම්ම වරද්දන. ඒ නිසා කවදාකවත් දොස් කියන්නේ නැහැ. ගොඩ ආවට පස්සේ තමයි කියන්නේ අනේ මං එතෙන්ද එනකම් කොච්චරක් කිව යුත්ත කිව යුතු වශයෙන් දන්නතු හිටියද මමත් එහෙමනම් ඒ එන පාරේ ඉන්න කෙනෙකුට නිග්‍රහ කරන්න හොඳ නැහැ. ඒසයි බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා කාට හරි කමඨාන හරියට පිළිසිදු කියන බැරි නම් ඒක ගෝලයාගේ දෝෂේ නෙමෙයි ගුරුන් වහන්සේගේ දෝෂේ කියලා. යාට ළඟට කතා කරලා කියලා දෙන්න ඕනේ. ඕම තමයි හැටි. ඔය මොකක්වත් නෙවෙයි ශ්‍රද්ධාව නැති නිසා. ඇති දේ ඇති හැටිද කියන්නේ. මට සද්දයක් ඇහුණා. මට සද්දෙට නුරුස්නා ගතිය ආව කියන මිසක මට සද්ද නැති කරලා දෙන්න ඉල්ලන්න යන්න එපා. ඒකට ඒක වනස්හිතවිල්ලක් වෙනවා. මට හිතවිල්ලක් ආවා. මට හිතවිල්ල නිසා මට නුරුස්නා ගතියක් ආවේ ඕනම කෙනෙකුට ඇති. ඒක බුදුහාමුදුරන්ට සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ හිතවිල්ල නැති කරන්න ඉල්ලපුව ගමන් ඔන්න මේ නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවීංසා සංකප්ප වෙනුවට කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප එනවා. ඒ හිංසක ගතිය මේ හිතවිලි වල තියෙන හිංසක ගතිය, වේදනා කෙරෙහි ඇති හිංසක ගතිය, ශබ්ද කෙරෙහි ඇති හිංසක ගතිය අපේ හිතේ තියෙන දෝෂය, දෝෂ අනුසය ඉස්පත් වෙනවා මේක කවදා යෝගාචරය දකීද? ඇත්තටම කියන එක දකින්න අත්‍යවශ්‍ය නැහැ. ගුරුවරයෙක් දන්නවා නම් ඒ හොඳටම ගෝලයක් ගොඩ. ඒකයි ඒ කමඨාන් සුද්ධ කිරීමේ වෙන්නේ. නමුත් මේ මම පෙන්ලා දෙන්න හදන්නේ යෝගාචර මේ පුංචි දේවත් ඉවසන්න බැරි ශ්‍රද්ධාව නැති නිසා. එයා දන්නේ මේක මේ පුංචි දේ හරි මට ඉස්මතුනේ සතිය නිසායි කියන එක දන්නේ. එයා හිතන්නේ මේ මට විතරක් වෙච්ච ඉසිකක්කමක්. ඒක නිසා බුදුජාණන් වහන්සේ දෙන නිදර්ශනය තමයි තුවාලයක් බෙහෙත් දාන්න ඉතලා හොදන්න එපායි. හේදුවාට පස්සේ ඉද්දෙන ගතිය වැඩි. ඒක වනමුකයේ පාදන්නත වනමුකයක් වගේ කියනවා. ඒ වගේ තමයි බෙහෙතකට ගිහිල්ලා ලෙඩකට ගිහිල්ලා සිංහල වේදකෙන් බෙහෙත් ටිකක් ගත්තාම පළවෙනි බෙහෙත් පන්තියේදී ලෙඩ ඇවිස්සෙනවා.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 මේ පළවෙනි සැරේ මේ සතිය ආවට පස්සේ Tamanට අසහනයක් දැනෙන්නේ. ස්වං විවේචනයක් දැනෙන්නේ. අනුන් ගැන දෝෂයක් දැනෙන්නේ. අන්නේ ඒක ප්‍රමෝදයක් වශයෙන් වාර්තා කරන්න පුළුවන් නම් අපිට ඒකේ දැකීක ඇදහිල්ලක්. මේ සතිය ඇදහිල්ලක්. එතන සතිපත්තහනේට ජීවිත පරිත්‍යාගය. නමුත් මෙතන තියෙන ජීවිත පරිත්‍යාගය නෙවෙයි මේ කයට සහ ජීවිතයට ආසාව සතිය අඳුරන්නේ.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 නෑ ආස්වාද ප්‍රසද්ද ගන්නවා කියන එක එච්චර මහජනනේ. මේ නිසාම මහසි සයිද ස්වාංශයට සිද්ධ වුණා. මේ උදරේ පිම්බීම හැකිලිම පේලා දෙනකොට ඒකට අත තිබ්බාම අහුවෙනවනේ. උදේ පිම්බීම හැකිලිමට වම් අත තියන්න අත උඩ ඉතින් පිම්බෙන හැකෙන්න පේන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ මේ මහා සී ක්‍රමයේ 100 100ක්ම ආවේ. මොකද මේ උංගෝ දෙනෙක් කියනවා හුස්ම ගන්න බව ජීවත් වෙන බව අල්ලා ගන්න විදියක් නැහැ කියලා. උඹට දෙයක් ගන්න නම් කෑ ගහනකොට තියෙනවනේ පණ තියෙනවා කියලා. එච්චරයි. ඔය සර්පේ කාලේ වල මිනිසුන්ට සීමුර්ජා වෙච්චාම ඉරටුවක් අරන් ගිහලා හයියෙන් ගහන්න දෙන වයිටපඩු වෙනකම්. වයිටපඩු ආවොත් පණ තියෙනවා. වයිටපඩු ආවේ නැත්නම් මැරිලා. කොණ්ඩේ පිරන්නේ කියලා කියනවා. කොණ්ඩේ හිටියොත් මැරිලා නැහැ. කොණ්ඩේ කඩා වැටුනොත් මැරිලා. ඒ නිසා හොඳට මිරිකයි මාත් ඇඟිල්ල කරන අයිති මිරිකන්න තුවාල වෙනවා. ඒකට තේනවා සතිය තියෙනවා කියලා. ඉව්ව බෑ. <clears throat> හිතන්නේ මේ මං ඉඳගත්ත නිසා මට සමනලයට අතුන මගේ සියල්ලම හරියන්න ඕනේ කැප්ස කැප්ස වයි කහින්ද බෑ.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 ඉතින් අහන්න දෙන එක ඇත්තටම වෙන දෙයක්ද නැත්නම් මේ හිතපු එකද? නෑ නෑ ඇත්තටම නෙවෙයි ඇත්තටම වෙනද කියන එක ඉවරනේ තියෙන්නේ. මේ චෝදනා ස්වරූපෙන් කියන්න ඕනේ. චෝදනා ස්වරූපය කියලා කියන්නේ සද්ධාව නැහැ කියන්නේ. මේ ලස්සනට මේ අස්පනාවිට පේන දේ. ඒක ඒ විදිහට කියන්න බැරි සද්ධාව නැතිකම කියන ඒ හැබැයි චෝදනාවක ස්වරූපෙන් නෙමෙයි මම මේ කියන්නේ.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 ඒ නිසා අනුපස්සනා කියන වචනේ බොහෝ විට විපස්සනා කියන වචනට සමාන වචනයක්. හුස්ම පේන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් දිගට භාවනා කරනවා. අවිජිනෝට ශබ්ද වේදනා හිතවිලි මොනවත් ආවත් කය දැඟලුවත් කූඹි දුන වගේ දැනුණා මේ ඉඳගෙන නෙවෙයි දැන් ඉන්නේ හිටගෙන කියලා දන්නවනම් භාවනා වැඩනවා කියලා අදාහ ගන්න.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 එනේ ඒක නෙවෙයි මේ රැස්වි දෙන්නේ කොහොමද? දිබ්බ චක්ක ලබන්නේ කොහොමද? දිබ්බ සෝත ලබන්නේ කොහොමද කියලා කියනවනම් අන්න අර ලබාගත් අර අහිංසක සතියට මූණට කියලා ගැහිල්ලක් වෙයි. අන්නේ ඒ අනදරේ නොකර මේ සතියට ආදර ගෞරව කරන එක තමයි සතිපට්ඨානෙට කරන ආදර ගෞරවය. ඒ තමයි ධර්මයට කරන ආදර ගෞරවය. ඒ ආදර ගෞරවය තියෙනවා බුදුහාමුදුර ඉස්සරහම වාගේ තමයි. ඒක නැතුව මේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් පිට ආයේ හොඳක් නැහැ. ඒ නිසා බුදුහාමරගේ ශාසනය අපි ඇතුළේ ඉන්නවා කියලා දන්නේ සත්‍ය පිටලා තියෙනවා ශාසනය. ඒව නැහැනේ. ඉතින් චන සම්පත්තිය පන්නන. ඒ නිසා කනෝ වේමා උපච්චගා කියලා අහෝ මේ සතිය මාව මේ ක්ෂණිය මාව ඉක්මවාවා. මහරයට මට මගේ සතිය ඉක්මවන්ට ඉද නොතබාවා. මම කොහොම හරි ඒක නැවත උපය ගන්න ඕනේ කියන අදහස ගත්තා නම් මේ ධර්ම දේශනාවේ එහෙනම් මේ ඇදහිල්ල තුළ යෝගාවචරයට දහසකුත් එකක් ක්‍රමසාවිදි ලැබෙන්න හම්බ වෙයි. ඒ විතරක් නෙවෙයි එතනම අදාහ ගන්නකොටම අර තුන අසහාය දුරු වෙලා, සැක දුරු වෙලා විශ්වාසෙ අධිමොක්කය පහළ වෙන පටන් ගන්නතර පස්සේ මූණෙමුත් පේනවා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා බුදුහන්සේ සඳහන් කරනවා ශෛලයක් ශෛලයක් පාස ඇඟේ තේරෙන පටන් ගන්නවා ශාසනයෙන් මට මොකද්ද වෙලා තියෙන්නේ හොඳ පැත්ත සතිපැත්ත බලන්න පුරුදු වෙන ගතිය තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා එහෙම සතියෙන් හැකි සංඥාවෙන් ලෝකෙ දිහා බලන්ඩ කාට හරි පුරුදු වුණා නම් එතන ළඟ ඉන්න අයටත් ඒක සංක්‍රමණික රෝගයක් වගේ බෝ වෙනවයි කියන. ජීවිතය දිහා හරි පැත්තට බලන්ඩ යෝනිසමස්කාරය පැත්තෙන් බලන්ඩ සත්පුරුෂ සංචේවනේ ලැබෙනකොට ඒක නැති අයටත් ඒක බෝ වෙන්න පටන් අර ගන්නවා.